දැයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේ නිමාවකටපත් වෙන අවස්ථාවක් ඒ වගේම ඒක සනිටුවන් කරන්ඩ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලෙන් ධර්ම සාකච්ඡාවක් ඉදිරිපත් කරගන්න අවස්ථාවක් ඒ නිසා අපි මේ සතිವಾರයේ ආරම්භය සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන තැනින් පටන් ගමු ඊට පස්සේ අපි වැඩමුළු සංවිධායකයන්ට බාර දෙමු වැඩමුළුවේ නිමාව සටහන් කරන්න. රජී මහත්තයා ඉල්ලා හිටම අපි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන විදියට. අවසරයි ප්‍රහම්දුරනේ. උතුම් ස්වාමින් වහන්සේ මේ භාවනා වැඩසටහන ආරම්භුණු මොහොතේ සිට පරයන්කය හා සක්මන කරගෙන යාමේදී සක්මනේදී ඊට හොඳින් සතිමත් වන අතර පරයන්කයේදී ආරමුණු ඒමේ වැඩි බවක් දැනුනි. වඩ වඩාත් සක්මනේ යෙදෙන විට වඩාත් සතිය ඇති වූ අතර සිව්වන දිනේදී කය සිතට අනුවම পায় ඔසවන තබන හැමතෙම ඉරියව්වේ හැරෙන විටද සිතට අනුවම සියලු ඉරියව් පැවැත්වෙන බව දැනුනි. තවද එම එක්පා එසවීමකට තැබීමකට බොහෝ සිත් පහළ වන බවද වැටහුණි. උදාහරණ දුරස්ත පාලකයකට වැඩ කරන යමක් මෙන් දැනුනි. නැවත පාරයන්කයට ගිය විට කය දි รา වැටෙන යමක් සේ දැනු දියුණි. සමාන දිස්සුනි. තවද ජීවිතයේ නොඑක අවස්ථාවල විඳි දුක් වේදනා මා ඉදිරියේ පෙනුනි. උදාහරණ දරු ප්‍රසූතිය එහෙත් නැවත සක්මන් හා පරයන්කයට බාධා නොඋනි. මෙසේ දිගටම සතිය පැවැත්වුනි. ඉදිරි භාවනා කටයුතු මේ ආයුරින්ම පැවැත්වීමට සුදුසුද? ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. පින්වත් ඔබ වහන්සේට පතනා බෝධියකින් ධර්මාබෝධය පතමි. මේ වගේ ඉතින් අර බාහිර අරමුණු එද්දී හෝ නැතුව හෝ යම් වෙලාවක තමන් පරියංගයට ගිහිල්ලා ආස්වාස් ප්‍රසවාස ඉස්සරහින් තියාගත්තන සක්මන් කරනකොට වම දකුණ මූල කර්මස්ථාන වශයෙන් ඉස්සරහින් තියාගත්තනම් ඒ බාධා මොනවා තිබුණත් කොච්චරක් ඒ අරමුණට හිත යන්න පුළුවන්ද කී වෙලාවෙදී කොච්චරක් ස්වභාවික ලක්ෂණ ගති භාව ස්වභාව දකින්න පුළුවන්ද කියන එක වැඩි වෙන මේකට එච්චරම ගොඩාක් ප්‍රබුද්ධව ලංවිච්ච ගතියක් ලිපියේ පේන්න නැහැ. නමුත් උත්සාහයක් කරන් තියෙනවා. පරියංගට ගියාම මගේ හිත අරසා වෙන්නේ මේ අරමුණේ බව දැනගන්න. සක්මන්ට ගියාම මගේ හිත අරස වෙන්නේ මේ අරමුණේ බව දැනගන්න. අරසාවට විතරක් නෙවෙයි අරමුණට ගියාට පස්සේ අරමුණේ අස්තර විස්තර ව්‍යංජන අනු ව්‍යංජන අංග ප්‍රත්‍යංග පුළුවන් තරම් සමීප උත්සන්නව බලනවා නම් Tamanට මේට වැඩි විශ්වාසයක් ඇති වෙනවා. ඒ නිසා පටන් ගත්ත එක තව කලෙලි කරගෙන හැකි තාක් දුරට පරියන්කේ සක්මනේ දිනදා වැඩවල මගේ හිත වැඩියෙන් ආරස්ස වෙන්නේ කොයි අරමුණේද මොකද්ද මූල කර්මස්ථානයේ කියන එක නිසක වෙන්න ඕනේ පුළුවන් තරම්. ඊට පස්සේ නිසක අරමුණට ගියාට පස්සේ නිකන් ඈතින් බලන්න ඉන්න එපා. හොඳට සමීප වෙලා උත්සන්න වාසන්න වේක දිහා බලන්න පුළුවන් ගතියක් තියෙනවනම් මේට වැඩිය මම හිතනවා විශ්වාසය ඇති වෙයි කියලා. ඉතින් ඒක ගෙදර ගියාට පස්සේ පුළුවන් වෙයිද කියන්න බෑ. නමුත් අරමුණු කළ යුත්තේ එහෙම දෙයක්. සැලසුම් කළ යුත්තේ එහෙම දෙයක්. ඒක තමයි අපි සම්මා ආජීවය කියලා බාර ගන්න වෙනවා. ගත්තර ස්වාමීන් වහන්සේ බුද්ධ පුත්‍රයන්ගේ නිවන් මඟ විචිත්‍රය. සමහර විට අසන එක වදනකින් දකින එක දෙසන් දෙනතකින් ඔවුන් මේ තම ලෝකයෙන් යෝධ පිම්මක් වෙන ශාසන භ්‍රමචර්යාවේ යෙදී උතුම් නිවන් මඟ සාක්ෂාත් කරගනිති. අන්‍යයන් හටද ඒ මඟ පෙන්වා දෙති. පෙර තීරි ගාථාවල විචිත්‍ර භාවය අදත් ඒ සිට පහන් කරයි. ඔබ වහන්සේගේ විවිධ ධර්මදේශනා වාරවලදී ඒ විචිත්‍ර ගමනේ අද්දොටු සම්දිස්ථානයන්වල විචිත්‍රභාවය පිළිබඳ අසන්නට ලැබිනි. ඔබ වහන්සේ සුදුසුයි සිතන්නේ නම් එය අපගේ ජීවිතවලටද අනුග්‍රහකයක් පෙනෙන්නේ නම් ඒ උතුම් ලෝකෝත්තර සිත් ඔබ වහන්සේට පහළ වූ අයුරින් ශාසන ගමන පිළිබඳවත් දැනගන්නට කැමැත්තුමු. ඔබ වහන්සේ නිවන් සුවේ දිගුකල් අත්විඳීමෙන් වැඩ වසන සේක්වා. හොඳයි අපි කට්ටිය ඉදලා පිච්චරයක් හදමු. අපි දැනට <laughs> ඔය බිස්නස් එක කොතරින් නතර කරලා ඊගා ප්‍රශ්නට යමු. කට්ටියට ඕන කරලා තියෙන මේ තියෙන ටික හුවා දක්වන එක තමයි. ඒකෙන් කී දෙනෙක් සාසනෙට නැති වෙලා සාසනෙ විනාශ කරාද කියන එක ඔය ඉල්ලන කට්ටිය දන්නේ නැහැ. ඩයනා ඉන්නකන් ඩයනා පිටිපස්සේ යන්න ගිහලා මැරුණට පස්සේ මල් මල් රීත්තක් තියලා තිබුණලු මිනිස්සේ උඹට ප්‍රේම කරපු මම නිසා උඹ මේ අකාල මරණයකට යොමු වුණේ මේ මරණයට මම වගේ කියන්න ඕනේ කියලා. නිසා කරුණාකර තමනුත් බුද්ධ පුත්‍රෙක් වෙන්න බලන්න බුද්ධ දූත්‍රිකාවක් වෙන්න බලන්න මේ වීරයන් වන්දනා කරනවා කියන්නේ නිහිනයන්ගේ වැඩක් කියලා මතක තියාගන්න. තමන් වීරෙක් වෙන්න බලන්න. ඔය වීරයන් වන්දනා කරනවා කියන එක අපිට කවුරු ගන්නවත් ඒක නිහින වැඩක්. හැම කෙනෙකුටම වීරෙක් වෙන්න පුළුවන් වීරපරියක් වෙන්න පුළුවන් ඒ චේදී අරයට වැඳ වැඳ මෙයාට වැඳ වැඳ අනේ ඔබ වහන්සේගේ කටහඬ හරි ලස්සනයි සින්දුවක් කියන්නේ ඔබ වහන්සේ හරිම ලස්සනයි පොඩ්ඩක් නටලා පෙන්නන්නකෝ මට පොඩ්ඩක් රෙද්ද උසලා පෙන්නන්නකො. කරුණාකරලා මතක තියානින්න. ඔය කොල්ලවටම තියෙන මයි ළඟ තියෙන ටිකම තමයි. ඒක පුළුවන් තරම් දිනු කරගන්නවා මිසක් එක එකනට වැඳ වැඳ ගණන් ගමන් වලට නිස්සාරණ කිසිම අනුග්‍රහයක්වත් කිසිම අනුකම්පාවක්වත් කිසිම තෙතක් නැහැ. ඒ වගේම මේ මේ හිතවිල්ලක් මෙහිදී පහළ වුණයි කියලා කියනවනම් ඒකත් අපිට ලැජ්ජාව. අපිට ඕන තියෙන ඇති හැටි දකින්න මිසක්කා කවුරුත් උසලා තියන්නවක්වත් මේ කාටවත් මම බෑමකට නෙවෙයි. ඒ නිසා කරුණා කරලා මේ නිස්සාරණමේ පන්නරේ තිතුරු කරන්න. Taman ආපු වැඩක් කරගන්න. ඔය ඔය කාටත් හිතට එනවා. ආවට මොකද මේවා වළක්කන ක්‍රමයක් ඔය හිතවල තියෙනවා. ඒක කරුණා කරලා දිනු කරන්න. යන්න එපා මේ පැත්තට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙම භාවනා වැඩසටහනට සහභාගී වී මට ලැබුණු අත්දැකීම් මෙසේ විස්තර කරමි. සක්මන් භාවනාව. මීට ඉහත මා සක්මන් භාවනාව පුරුදු කර නැත. ඔබ වහන්සේගේ මඟ පෙන්වීම යටතේ වම දකුණ යනුවෙන් දෙපා තැබෙමි. කකුල පතුලේ ඇති සිනිඳු බවත් පොළොවේ ඇති ගොරෝසු බවත් වැටහේ. වැලි මත පාදයේ තබන වාට වඩා ගොරෝසු බවක් වැලි අඩු පොළොවේ පාදයේ තබන විට දැනේ. නමුත් මළුවේ මුල සිට අග දක්වා වරක් ගමන් කරන විට සිතට බාහිර අරමුණු දෙකක් පමණ එයි. නැවතත් નિરાයාසයෙන් භාවනා අරමුණට යයි. හිත භාවනා අරමුණේ තබා ගැනීමට ඕනේ නිසා පියවර ගණන් කිරීම සිදු කෙලිමි. එය වම දකුණට වඩා සාර්ථක විය. පරයන්ක භාවනාව පරයන්ක භාවනාව මාස 3ක පමණ සිට නිවසේදීද සිදු කර ඇත. දවසකට පැය දෙකක් පමණ භාවනා කරමි. නිවසේදී හුස්ම අවස්ථා ආශ්වාසයේදී සීතල සියුම් කිඳිවන් සිසුම් රැල්ලක් නාසයේ මැද බිත්තියේ ගැටේ. ප්‍රශ්වාස වාතයේ ආශ්වාසයේ තරම්ම තේරෙන්නේ නැත. නහය පිරෙන්නට ආශ්වාස වාතයේ තරම් සීතල නැති සුසුම් රැල්ලක් පිටතට එන බව දැනුන නමුත් ගැටෙන තැනක් දැනෙන්නට නැත. මෙලෙස විනාඩි 30ක් පමණ එක දිගට සිටීමට හැක. සිත නිශ්චල ජලතලයක් ලෙස හැඟියයි. බාහිර අරමුණු නොමැත. විනාඩි 30කට වඩා කාලයක් එක දිගට සිටීමට නොහැක. නොඑක් වේදනා පැමිණෙයි. එම වේදනාවන් ජය ගන්නට දන්නේ නැත. එෙහිදී දැස් හැර වෙනත් ක්‍රමයකට වාඩි වී භාවනාවේ යෙදේ. ස්වාමින් වහන්සේ මේ මා ලැබූ භාවනා අධ්‍යක්ීමයි. කලින් දවසක ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් අසා භාවනා යෙදී සිටි කාලය මතකේ නැති බව පැවසු විට ඔබ වහන්සේ ඊට කම් නැත ඒ කෙලෙසින් ඒ කෙලෙස් වලින් තොරව ගෙවු කාලයක් ඇයි පැවසු නිසා ඒ පිළිබඳව මට දැන් ගැටලුවක් නැත සතුටක් ඇත මොන යමක් භාවනාවෙන් ඉගෙනගෙන ඇති බව වැටහි යයි මා නිවැරදිද ඔබ වහන්සේට නිදුක් සුව ලැබේවා මේක අර විස්තර කියලා තියෙන එකේ විනාඩි 20කට විතර පස්සේ ගොඩාක් පුංචි පුංචි වේදනා රාශියක් කොහොමද දරා ගන්න බැරි වේදනා වගේක් එනවා කියලා ලියලා තිනවා. ඊට පස්සේ ඉරියව මාරු කරලා නැත්නම් ඒ වේදනාව වලට අවස්ථානුකූලව පිළියමක් යදලා නැවත භාවනාවට ගියාට පස්සේ ආයස්සරයක් අලුතෙන්ම වාඩි වෙච්ච කෙනෙක් වගේ තමගේ මූල කර්මස්ථානට යන්න පුළුවන් බවක් අත්දැකනනම් එහෙම නැත්නම් මේ ඉරියව් වෙනස් කරයි කියලා සතියට විශාල හානියක් වෙලා නැහැ. පොඩි හැලහැප්පීමක් විතරයි වෙලා තියෙන කියලා දැක්කනම් ඒක මම හිතනවා ලොකු භවනා ජීවිතේ අත්දැකීමක්. ඒ නිසා ඒ ටික විස්තර වෙලා නැහැ. මම ඉරියව් වෙනස් කරා. වෙනස් කළාය භාවනා කරා කියන වචනේ තියෙනවා. නමුත් එකතු කරන්න පුළුවන් නම් තොරතුරු දෙන්න පුළුවන් නම් එහෙම ගියාට පස්සේ මට නැවතත් ඉස්සල වගේ මූල කර්මත්තනත් එක්ක ඉන්න පුළුවන් වුණාද නැත්නම් සතිය පොඩ්ඩක් ඉරියව් වෙනස් කරනකොට හෙල හැල හැප්පුණාට දිගටම සතිය ඉන්න පුළුවන් වුණාද කියන කාරණාව මේ විස්තර තොරතුරු ආවනම් මීටත් වැඩි විචිත්‍රයි මීටත් වැඩි හරබරයි ඉතින් මේ සභාවට ඉදිරිපත් කරන්න පුළුවන් නම් හොඳයි කැමති නම් අදහස් ඉදිරිපත් කරන්න එහෙම නැත්නම් ඒ බවට මීට පස්සේ වග බලා ගන්න. ඉරියව් වෙනස් කරපු නිසා සතිය කැඩුනද නිකන් පොඩ්ඩක් නැත්නම් හැලහැප්පිලා ආයසරයක් වේදනාව ඉක්මවලා ගිහිල්ලා ආයසරයක් මූල කර්මස්ථානත් එක්ක ආහද වෙලා වැඩ කරගන්න පුළුවන් තත්ත්වයක් ආවද කියන එක දැනගන්න පුළුවන් නම් Tamanට තේරෙයි ඒ ඉරියව් වෙනස් කිරීම ඔය කීන තරම් හානියක් වෙන්නේ නැහැ. හැබැයි නැවතිල්ලේ SMS slowly mindfully silently හිමීට ඉරියව් වෙනස් කරන්න හොඳට සිහියෙන් කරන්න යෝගාවචරයක් විදිහට නැවතිල්ල කරන්න ඉස්සද්දව. එතකොට බලන්න ඒක ලියවුණාට පස්සේ අර තිබුණ විදිහටම මුලින් ඉඳලා තිබුණු විදිහටම සත්‍ය පවත්වාගෙන යන්න පුළුවන් නම් මූල කර්මස්ථානේ ලොකු ජයග්‍රහණයක් එතෙන් දක්වා විස්තර කරපු එක නම් හොඳයි. ඉතින් කැමැතිද දන්නේ ඒක පිළිබඳව අත්දැකීම් ඉදිරිපත් කරන්න කැමැති නම් ඉඟියක් කරන්න කැමැතිද මතක් කරන්න. මයික් එක. මයික් එක දෙන්න. මේ ඉස්සරහා ස්වාමීන් වහන්සේ ඉරියව් වෙනස් කරාට ඒ තරම්ම බාධාවක් දැනෙන්නේ නැහැ භාවනාවට. ඒක ඇත්තටම ඒ ඔය කටහඬින්ම කියන එක හොඳයි. ඊට පස්සේ මෙහෙම එකක් වෙනවා. වේදනාවක් ආවා ඉරියව් වෙනස් කළා ආය සතිය පිටේ. එතකොට බාධාවක් නැති බව වෙනවා. අපි තුත් පළවෙනි වතාවට වේදනාව ඇවිල්ලා වෙනස් කරන තරමටම බලපෑම් කරන විනාඩි 30ක් ගියා නම් වෙනස් කරාට පස්සේ ආයෙත් හිත තැන් තුනට ආයෙ 30ක් දෙන්න 20කින් 15කින් ආයෙ වේදනාව එනවා. ඉතින් ආයෙත් පුළුවන් පොඩ්ඩක් ඒකට පොඩි ප්‍රතිචාරයක් දක්වලා ආයෙ භාවනා. එතකොට විනාඩි 5න් විතර ආයෙ වේදනාව එනවා. ආයෙ සරයකට විනාඩි 3න් ආයෙ වේදනාව එනවා. එතකොට මේ ලොකු චක්‍රය ඇතුලේ පොඩි පොඩි චක්‍ර රාශියක් දිගින් දිගට පිටිපස්සේ පිටිපස්සේ කරකැන්න පටන් ගන්නවා. වේදනාවක් නැහැ. අරමුණේ ආයෙ වේදනාව එනවා. ආයෙත් අරමුණට දැම්මට පස්සේ ආයෙ අරමුණ හරින ඔහොමම කැරක් කැරක් ගියාට පස්සේ එහෙම එක පරියන්කයක් ඇතුලේ චක්‍ර 7 8ක් ගියාට පස්සේ දැන් මේ වේදනාව එන බව හොඳටම දන්නවා. එතකොට එච්චර කුතුහලයක් නැහැ. දැන් වේදනාව විවරණාට කියලා දන්න ඕක කොච්චර කරලා තාටිකින් ආය වේදනාව එනවා. වේදනාවේ ඇඟ හදපු ගමන් වේදනාවක් නැති වෙනවා. එතකොට අර වේදනාව පිළිබඳ තුනට හුඹස් බය වෙනුවට මේක යම් යම් අවස්ථාවලදී මානසික වේදනාවක් යම් යම් අවස්ථාවල කායික වේදනාවක් කියලා මේක හරහා වේදනාව හරහා ගිහිල්ලා යම් පොඩි වේදනාවක් තිබුණත් ඉවසාගෙන මූල කර්මස්ථානේ ඉන්න පුළුවන් තැනකට එනවා. ඉතින් එතකොට මේ යෝගාවචරයට නාම ධර්මයක් හරහා නැත්නම් වේදනාව කියන නාම ධර්මයේ තියේදී ආනාපාන කියන රූප ධර්මයත් එක්ක නාම ධර්මයේ හරහා බලලා විනිවිද බලලා දැක් ගැනීමේ හැකියාව කාට පස්සේ එයාට මේ වේදනාව පිළිබඳ සංකල්පයමයි හිතවිලි වලට දාන්න තියෙන්නේ. මේ වේදනාව පිළිබඳ සංකල්පයමයි බාහිරින් එන සද්ද වලටත් දාන්න තියෙන්නේ. සද්දයක් ආපු ගමන් මේක හැලහැප්පෙනවා. ඒක සද්ද වුණාට පස්සේ ආයෙ තැම්පත් වෙනවා. නිකන් කැලේක තියෙන නිසල විලකට කොලයක් වටනට පස්සේ ජල තරංග මාලාවක් යනවා. ඊට පස්සේ ඉවරයි ආයෙ තැම්පත් වෙනවා. ආයෙ කොලයක් වටනකන් තැම්පත් වෙනවා. අන්න ඒ වගේ මේකේ තියෙන ඒ චක්‍ර වේදනා, සද්ද, හිතවිලි නිසා එන බාධා පොඩි తాවකාලික දේවල් අතගසා දාලා ගියොත් අපි බය වෙනවා. නෑ කමන්නේ ආයෙසරක් මම මේක කරනවා කියලා බැලුවොත් ඒකට තියෙන හුබස් බය අඩු වෙවි. මේක අභියෝගයකට කරගෙන වැඩි වේලාවක් වේදනාවට සූදානම් වෙලා වේදනාව කරහා බලලා පරියන්කේ ඉන්න පුළුවන් ශක්තියක් එනවා. ඒ නිසා මේක තමයි ඒ භාවනාවේ තියෙන අනික් අත්දැකීම් වල පිටු කරපු ගතිය. සාරි. ඒ නිසා කතා කරන්න වුණොත් ප්‍රශ්නයක් නෑ කතා කරන්න එපා. කතා කරන්න උනොත් ප්‍රශ්නයක් නෑ. නමුත් බලන්න ඊට පස්සේ ආයසරයක් අරමුණට දාන්න පුළුවන් නම් අර විචිවයි මෙච්ච හානි අඩු කරන්න පුළුවන්. ඉරියව් වෙනස් කරාට ප්‍රශ්නයක් නෑ. ඉරියව් වෙනස් කරන්න එපා. ඒ උනට වෙනස් කරාට ප්‍රශ්නයක් නෑ. ඒ උනට පස්සේ ආය අරමුණට දාන්න පුළුවන්. සද්දයක් ඇවිල්ලා හෙල්ලිලන් ගියාට කමන්නේ නෑ. හැබැයි සද්ද තියෙන තැන් වලට භාවනා කරන්න එපා. ආවට කමන්නේ ආයෙත් බලන්න පුළුවන් දෙකේ. එතකොට අපිට තියෙනවා ඒගොල්ලන් කඩන්න පුළුවන් මට හදන්න පුළුවන්. ඒ කටියට කඩන්න පුළුවන් මට හදන්න පුළුවන් මේකේදී බුදුරජාණන්සේ එක් ඇඟිල්ලක් කුසල කියන උඹමයි දිනන්නේ කියලා. කවුරු ඇවිල්ලා කැඩුවත් මේක හදන්න පුළුවන් කියන අත්දැකීම ගත්ත මනුස්සයාට උඹ කඩබම් මං හදනවා. ඒකට හරි ජයග්‍රාහී හැඟීමක් ඒ වගේම තෙදක් එන්න පටන් ගන්නවා. මේක දිගට පුරුදු කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සිහිය, සතිය, සති සම්පජඤ්ඤය යන වචන තුනෙන්ම අදහස් වන්නේ එකම තේරුමද? සතිය යන අතීත සිතුවිලි වලටවත් අනාගත සිතුවිලි වලටත් සිත නොයවා වර්තමාන මොහොතේදී පවත්වන ක්‍රියාව කෙරෙහි සිත පවත්වා ගැනීම යන්න නිවැරදිද? අනුකම්පාවෙන් පහදා දෙන්න. පිරුවන් සරණයි. සතිය සීහ කියලා කියන්නේ pāli වචනයයි සිංහල වචනයයි. ඒක සති සම්පජඤ්ඤයකින් තන කියන්නේ සීහි නුවණ. ඒකට සතිචෛතසිකේ සහ ප්‍රඥාචෛතසිකේ දෙකම දානකොට සති සම්පජන්‍ය සිහි නුවණ නැත්තම් සතිය සිහිය කියලා කියන දෙකම එකම අර්ථයේ භාෂා දෙකක් මේ වර්ණ ගන්න හදන සතිය ආදුනිකයා සති මාත්‍රාව ඉගෙන ගන්න එක ඊට පස්සේ පුරුදු වුණාට පස්සේ අතීතයට හිත ගියාට ප්‍රශ්නයක් නැහැ අතීතයට ගිහිගේ බව දන්නවනේ ඒත් සතිය අනාගතයට හිත ගියත් කමක් නැහැ දැන් මගේ හිත අනාගතේ තියෙන බව දන්නවනේ ඉතින් ඒ නිසා ඉස්සලා නම් අපි බලන්නේ හරියටම වර්තමානයේ පමණක් තියෙන්න ඕනේ මම දැන් තියෙන්න ඕනේ මෙතන තියෙන්න ඕනේ කියලා. නමුත් ඊට පස්සේ ටික ටික සතිය වැඩනකොට පස්සේ අතීතෙට ගියා. ඊක බව දන්නවනම් ඒ දෙන ලනුව කන්නේ අපි. අතීතෙට ගියා, ගිය බව දන්නවනම් අතීතේ මත් වෙන්නේ නැහැ. පිට කෙනෙක් ගැන හිතනවා, පිටතනක් ගැන හිතනවා. ඒක දන්නවනම් තතිමත් නම් අවදි නම් අප්‍රමාද නම් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා පටන් ගන්නකොට මෙහෙම සතිය වර්ණගුවට ඉස්සරහට යනකොට ගොයන් කපපු කෙතක ගවයන් කවන ගොපල්ලෙක් වගේ සතිය එන්න එන්න හඟුම් මොදහරලා යන්න පුළුවන්. ඔය මේ කතා කරන්නේ ගොයන් කපන්නේ ඉස්සෙල්ලා කෙතේක මේ හරක් කවන ගොවිය ගොපල්ලෙක් ගැන. ඒකට කෙත කණ්ඩ දෙන්නේ නැතුව හරියටම වෙල්ලේ හරි අනාතේ හරි කවන එක විතරයි. පස්සේ අන්තිම ගොයන් කපුවට පස්සේ එන විවේකේ එන්න පටන් ගන්නවා. ගරු ස්වාමින් වහන්සේ මම කමඨහන් ආරමුණ ලෙස බලන්නේ හදවතේ ගැස්සෙන නැගෙන උස් පහත්න ආකාරය දෙසය. මේ ටික වේලාවක් බලා සිටන විට මගේ හිස කොටසේ වේගෙන් ලේ ගමන් කරන්නාක් මෙන් ගැහෙන බව මට දැනේ. පසු එය නැවතී ගොස් මගේ පපුවෙන් උඩ කොටස වැනෙන්නාක් මෙන්ද ගැහෙන්නාක් මෙන්ද දැනේ. අත් දෙක ක්‍රමෙන් ලිහිල් වී යන්නාක් මෙන් දැනේ. මෙසේ දැනෙන්නේ මෙහි මෙසේ ගැහෙන්නේ භාවනාවේ වර්ධ නිසාද? යන බව කරුණාවෙන් ප්‍රාර්ථනාමෙන් දෙනමෙන් යටාත්ව ඉල්ලා සිටිමි. ස්වාමින් ගරු ස්වාමින් වහන්සේ භාවනා කරන විට පැයක් සිටීමට අදිෂ්ඨාන කළත් විනාඩි 45ක් පමණ යන විට අධික වේදනාවක් දැනේ. එවිට එම වේදනාව මගේ අකුසල කර්මයක් නිසා කෙලෙස් අධික නිසා සිදුවන බව මෙනෙහි කරමින් එම වේදනාව මගහැරෙන්නට දෙන එක සුදුසුද? නැත්නම් ඉවිරියව්ව මෙහිමීට මාරු කර එම වේදනාව මගහරවා නැවතත් සිහි අරමුණේ පීටුවා ගැනීම සුදුසුද යන බව කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට වහවහ නිවන් අවබෝධය ලැබේවා. දෙකම කරලා බලන්න දෙකම කරලා බලපුවම ඉස්සර සාකච්ඡා වගේ ඉරියව් වෙනස් කරාට පස්සෙත් ආයේ සතිය පිහිටව ගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම එහෙම හිතට විශ්වාසය එනකොට ඉරියව් වෙනස් නොකරම ජයග්‍රහයි වෙන්නත් පුළුවන්. නමුත් මේ දීලා තියෙන තර්කණේ නම් වැරදි. මේ කර්මයක් නිසා, පරණ කර්මයක් නිසා මේවා තන්නේ ද්වේෂ හිතවිලි. මේ එකකින්වත් ආදාර කරන්න ඕනේ වේදනාව ආපුවම හොඳට බලලා බැරි නම් නැවතිල්ල ඉරියව් වෙනස් කරලා බලන්න ආපහු සතිය පිටවන්න පුළුවන්. ඊට පස්සේ සමහරලාදී ඕනේ නැහැ ඔක වෙනස් කරන්න ඕනේ වෙනස් කරත් ආයෙත් කි වේදනාව වෙනවනේ ඔන්න ඔය හිටපු දෙන් කියලා යන්නත් පුළුවන්. මේ තර්කණය නෙවෙයි අවශ්‍ය කරන්නේ. ඒ නිසා මේ තර්කණය පැත්තක තියලා ඔය පරිශන දෙකම කරලා බලන්න සති ධාරාව වැඩියෙන් අකණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් ක්‍රමය මොකක්ද කියන එකයි මතක් කරන්න තියෙන්නේ මුල් කොටස පොඩ්ඩක් මතක් කරන පළවෙනි වාක්‍ය දෙක මම කමටහන් ආරමුණු ලෙස බලන්නේ හදවතේ මේකෙදි පළවෙනි කොටසේ බලනකොට මේ හෘද ගැස්ම වගේ දෙයක් ගත්තට පස්සේ ඒක අපිට හදිස්සියකදී උදව් කරන ගතිය අඩුයි. ඒ නිසා මේ ආස්වාද ප්‍රසආස පිම්බීම හැකිලිම දැන් නම් මේ ඉන්න ඉරියව්ව කියන එක ඊටදී ගොරෝසු දෙයක් ඒක නිසා ඒකෙදී සැකයක් ආපු වෙලාවට මේක වාංගුවට ගන්න පුළුවන් ප්‍රත්‍යක්ෂණය සඳහා ගන්න පුළුවන් උරගා බලන්න ගන්න පුළුවන් අර වගේ දෙයක් ගත්තට පස්සේ හිත පිට ගිහිල්ලා ආපහු පිට ගිය බව දැනගත්තාම ආපහු ගණ්ඩ හෘදේ වස්තුවේ ගැස්ම ආනපානි තරම් හොඳ පදනමක් දෙන්නේ පිම්බී මැකිලි තරම් හොඳ පදනමක් දෙන්නේ නැහැ. ඉඳගෙන ඉන්න ඉරියව්ව තරම් හොඳ පදනමක් දෙන්නේ නැහැ. නිසා පුළුවන් තරම් බලන්න සාමාන්‍ය භාවනා නොකරන වෙලාවටත් දැනෙන ගොරෝසු ප්‍රඥප්ති උරගා බැලිය හැකි අරමුණක් ගන්න. ඊට පස්සේ ඒකට ආප්තෝපදේශයක් ලියා ගන්න පුළුවන්. භාවනා ඉස්සරහට යනකොට තමන්ට වෙන ඕන දෙයක් රූප අත්දැකීමක් නාම අත්දැකීම මොනවා වුණත් විශ්වාසයේ තියෙනවනම් යන්න. සැකනම් එහෙම නැත්නම් හිත තෙපර බානවා නම් අර පනවගත්ත මූල කර්මස්ථානෙ හිත දාන. ඒ මූල කර්මස්ථානේ තියෙන්නේ අන්නේම අන්දමන්ද වෙච්ච වෙලාවට අවිලා විස්්‍රාම ගන්නයි. ඒක හොඳටම ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් එකක් වෙන්න ඕන. එහෙම නැත්නම් නාඩි එහෙම නැත්නම් මූණේ දඟල නලියන වගේ දේවල් හෘදේවස් වගේ දේවල් එච්චරම පදනමක් දෙන්නේ නැහැ. ඒ නිසා සතුවචනාංශේ සතෝ අස සති සතෝ පස්ස සති කියලා තියෙන නිසා මූල තෝරගෙන තියෙන මූල කර්මස්ථානයේ මඩේ හිටුපු ඉන්නක් වගේ එකක්. හදිසියකට උදව් කරන්න බැලි ඒවා. ඒ නිසා එක්කෝ ආස්වාද ප්‍රසවාසයේ එක්කෝ බිම්බි මැක්ලිම නැත්නම් මේ ඉන්න ඉරියව්වට හිත දාන්න. ඊට පස්සේ හිත පිට ගිය වෙලාවක යන්නරින්න බය වෙන්න එපා. ඕන දනක ගියාට කමන්න විශ්වාසය ඇතුව. නමුත් විශ්වාස නැත්තම් සැකනම් ආපහු ගෙනල්ලා අර මූල කර්මස්ථානයේ උරගා බැලීමක් කරන්න ඕනේ. ඒ නිසා ඒ මූල කර්මස්ථානයේ දෙවෙනි ප්‍රයෝජනේ පළවෙනි ප්‍රයෝජන තමයි ඒකේ හිත බඳින එක. දෙක නන්නාඳුන විදිහට හිත පිට ගියොත් නැවත ගෙනල්ලා නැතර කරන්න ඕනේ නැත්නම් වාංගුව කුඤ්ඤේ වශයෙන්මත් මූල කර්මත්තාන උදව් කරනවා. ඒ දෙකටම මේ හෘද වස්තුවේ ගැසීම එච්චර ශක්තිමත් එච්චර ප්‍රකට එච්චර ස්වභාවික අරමුණක් නෙවෙයි නිසා ඒක තිය ගිහිල්ලා වඩා හොඳ අරමුණක් වඩා හොඳ කර්මස්ථානයක් වඩා හොඳ ආලම්බනයක් හොයාගන්න. එතකොට ඊට පස්සේ සඳහන් කරලා තියෙන ප්‍රශ්න වලට Taman තුලින්ම විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මා සක්මන් භාවනාවේ යෙදෙන විට ඒ නිරීක්ෂණය කිරීමේදී මුලින් පා වදින තැන ඉදිරියෙන් බවත් පසුව විලුඹ කොටස වදින බවත් දැනුනිමි. එලෙසම පැලිපෑගෙන විට පදගතිය නොහොත් රළු බවද ආදී වශයෙන් දැනුනිමි. එලෙසම සෑම අඩියක් ඔසවන විට අප නිතරම සුළු මොහොතක් තනි කකුලේ ශරීරයේ සම්බර වුණු අයුරුදු අයුරුද එසේම මුළු ශරීරයේ බර වල්ලු කල මතින් ඔසවා තබාගෙන සිටින අයුරුද නිරීක්ෂණය විය. එලෙසම සෑම ගමන ආරම්භයේ සිට අවසානයේ දක්වාම එකතැන සිටින සුළු කාලයකුත් තිබෙන බව වැටහුණි. ඒ සෑම කරුණකදීම සිත මෙතරම් කාර්යයක් අප අපගේ ගමන සඳහා යොදනවාද කියාත් වැටහුණි. ඉතින් ස්වාමින්වහන්සේ මේ කරුණු සියල්ලම අප සක්මන් කරන විටදී ඇතිවෙන බැවින් සෑම සක්මනකදීම ඒ සියල්ල කෙරෙහි සිහියෙන් සිටීමට නම් අප ඒ ගැන අවධානය යොමු කළ යුතුද යන බව කරුණාවෙන් පාදා දෙන මෙන් ඉල්ලමි. ඔබ වහන්සේට වහවා නිර්වාණ ආબોධය ලැබේවායි පතමි. ඔය ඒක නිසා නිකන් සාමාන්‍ය මූලධර්ම පුත්‍රය වෙන්නේ සක්මට ගියාට පස්සේ බලන්න මම ඉඳගෙන නෙවෙයි මම හිටගෙන නෙවෙයි මම නිදාගෙන නෙවෙයි කියලා දන්නවනම් හොඳටම හොඳ පටන් ගන්නවා. ඒකේ ඉඳ පදියම් වුණාට පස්සේ ආ මේ වම මේ දකුණ මේ වමට බාර අරගෙන දකුණ උස්සනකොට තනි කකුලෙන් තමයි මම ඉන්නේ. මේ වලලු කරේ මේ කිලෝ 60ක් 70ක් අල්ලගෙන ඉනවා. අල්ලගෙන ඉන්නකම් මේට බරේ සම්ප්‍රේෂණය කරනවා. ඊට පස්සේ දකුණට ගියාට පස්සේ වම් කකුල ඔස්සන්න නම් වම් දකුණු කකුලට ගත්ත බර වලලු කරේ 100ට ඔය කිලෝ 50ක් 60ක් සිමෙන්ති කොටකට වැඩි බරක් එමීට සංක්‍රමණය කරනවා. ඒ ටික දිහා බලනකොට ඒක තැබිච්චි පළවෙනි පළවෙනි පීවරවලට ලැබිච්ච ආනිසංශයක් ඒක. ඒක ලැබිච්ච අමතිරේක ලාභයක්. ඒවට අවධානය යොමු කරලා පටන් ගන්න එපා. පටන් ගන්නේ මම ඇවිදිනවා. ඉඳගෙන නෙවෙයි හිටගෙන එකට බොහොම සරල තැනකින් දිනු වෙලා යන්න යන්න ගොඩාක් විස්තර පේනවා ඒ විස්තර කරදරයක් කරගන්න එපා ඒක තමන්ගේ භාවනාවට හම්බෙච්ච ආශිර්වාදයක් අතිරේක ලාභයක් ඒ අතිරේක ලාභයෙන් පටන් ගන්න බෑ අනිත් දවසෙත් පටන් ගන්න පටන් අරගන්නේ ටිකක් ඇවිදින ගමන් බලනවා මම ඇවිදින බව දන්නවද මම ඉඳගෙන නෙවෙයි කියලා කොහොමද දන්නේ ආයෙත් මේ පටන් ගන්න පටන් ගන්න ඕකෝම තොරතුරු වලට සාදර වෙන්න හැමදාම පටන් ගන්නකොට ආධුනිකෙක් විදිහට පටන් අරගන්න. එහෙම නැතු මේ මට අරතුරු ලැබේවා මේ තොරතුරු ලැබේවා කියලා පටන් ගන්න ගියොත් ලැබෙන්න තියෙන උගා කරාට ලැබෙන්නේ නැහැ පශ්චාත්තාප වෙනවා මන් දෝත්සහය වෙනවා ඒ නිසා පරියන්කේ වේවා සක්මන වේවා මොනවත් දන්නේ නැති. අය හතර දන්නේ නැති කෙනේ ආධුනිකෙක් වගේ පටන් ගන්නවා නම් බලාපොරොත්තු සුන්ගීම අඩුයි. ඒ නිසා එතකොට ලැබෙන ලාභය තමයි ওই විස්තර විස්තර කරදරයක් කරගන්න එපා. අවසර පින්වත් ස්වාමින් වහන්සේ අප නිවසේදී තන පිටියක සක්මන් භාවනාව කළාට වරදක් නැතිද? ඔබ වහන්සේට පතන් අවබෝධයකින් නිවන් සුවය ලැබේවා. ධර්මං සරණයි. යමක් වෙනුවට විකල්පයක් වශයෙන් ගන්න පුළුවන්. ඒ නිසා කියන්න පුළුවන් භාවනා ජීවිතයේ තියෙන අන්තිම සුඛෝපභෝගී ආශිර්වාදයක් තමයි වැලිසක්මනක් හම්බ වෙන්නේ. පරිසක්මනක් ලැබිලා නැත්නම් කාලකන්ණී කියලා කියයි. අවාසනාවන්තයි කියයි. මුස්පෙහෙන්තුයි කියලා කියතයි. එහෙම නැත්නම් ওই බැටරි සිස්ටම් එකට කුකුල් පැටව හදන දවස් 45 කූඩුවේ දාලා කොළඹින්න කට්ටිය එමනේ. ඒක කාමරයක් ඇතුලේ ඉන්නේ. වත් කන්නේත් ඕක ඇතුලේ, උයන්නේත් ඕක ඇතුලේ, බුදියන්නේත් ඕක ඇතුලේ. හැබැයි අම්මා මුත්තා කිව්වත් කැලියට එන්නේ නැහැ. අර කාමරය ඇතුළට වෙලා කක්ක අර හිර වෙලා ඉඳ තියෙන ආසාව. ඉතින් මේවා තමයි ඉතින් කර්ම රෝග බේත් නැහැ. කකුල් දතුපැදි ගාර ගන්නක් නැහැ, සක්මන් කරන තැනක් නැහැ. ඉඩකුත් නැහැ. ඉඩක් තිබුණත් මේ වගේ වැලි මලුවක් හදලා සක්මන් කරොත් මිනිස්සු ගල් ගහනවා මේ මනසට පිට්ටු ඇදිලායි. එක්ක බිස්නස් අවුත් වෙලා ගියයි, එක්ක ලව්ව එකක් අප්සෙට් ගිහිල්ලා ගියයි මොනවා හරි කියලා ගල් ගහනවා. ඉතින් එහෙවුතියෙදි කොළඹට වෙලා ඉන්න එක තරම් මෝඩකමක් තව ඇද්ද රටේ මේ වාගේ මෝඩකම් කියලා කියන්න හිතෙනවා. ඉතින් බුදුහාමරෝ කියනවා පින් ඇති තියෙනවා කැලේට ඵලයක්. ඇති වෙන්න ධක්මං කරදයි. අම්මෝ කැලේට නයි යන්න බෑ. ගෙදර ඉන්න ඕනේ. ගෙදර පාන විදිහින් ඇත්තට ධක්මන් නෑ. එහෙම නැත්නම් තියෙන එක අපිට ඔය පොතේ තියෙන විදිහට නෑ. ඉතින් අපිට විකල්පයක් ගන්න වෙනවා. විකල්පයක් ගන්නකොට ඉඳගෙන ඉන්න ඉරියව් වෙනකොට අවිජින ඉරියව්ව මේකයි කියලා දැනගන්න මොන ඉඩ තිබුණත් ඇති. නෝ සම්මත සත්‍යය තමයි නැත්නම් ප්‍රශස්තම දේ තමයි එහෙම නැත්නම් සුඛෝපභෝගී තමයි සක්මනක් තියෙනවා. ඒ නිසා ඒ සුමිත තාපසයෝ අපේ සරුවචනාංශේ මතක් කරන්නේ ඒ නියත විවරණ ලබන්නට ගීගිය අතරපු දවසේ විශාල ධන ධනයක් සහිත උබේ පාර්ශවයෙන් ඇතුවෙච්ච විශාල බූදලයක් ඇතුළේ ඉඳලා තිනවා අම්මගේ පැත්තේ මෙච්චරයි තාත්තගේ පැත්තේ මෙච්චරයි ඒත් බුදු කෙනෙකුත් නැතුව තාපස පැවිදි වෙන්න. කැලේකට ගිහිල්ලා හොඳට බලලා ගඟක් අයිනේ වතුර තියෙන තැනක අසපුවක් නිර්මාණය කරගත්තයි කියලා තියෙනවා. අඩි 12 10 රිය රියන් 10 12 හදලා ඊට පස්සේ සක්මනක් අදිෂ්ඨාන කරා. ඒක රියන් 3ක් බලලා රියන් 30ක් දිග රියනක උපචාරයේ සහිත සක්මනක් හදාගත්තයි කියලා කියනවා. ඒ කියන්නේ පැවිද්දට අවශ්‍ය දේ. ඊට පස්සේ බුදුරු 28 නමක් දැකලා බුදු වුණාට පස්සේ මතක් කරලා කියනවා මම සුමේද තාපසෝ ගිහි ගිය අතරප වෙලාවෙත් මගේ තපසට මට ඕනේ මේ අසපුවයි සක්මන. ඒ මතකේ තමයි මේ අපිට බණ කියනකොට බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් කියන්නේ මට මේ බුදු පාරමිතා පුරනකොට බුදු වෙන්න මෙච්චර සක්මන උදව් උනායි කියලා. දැන් ගෙවල් වලට ගන්න අපි අර විදිහට hina වෙනවා බැටරි සිස්ටම් එක හදන කුකුල් පැටව වගේ කියලා. ඒ වුණාට බලන්න පන්සලක තියෙන අත්‍යවශ්‍ය දේවල් වලට ගාන්ටාර කරුණයි ලවුඩ් ස්පීකර් සෙට් එකයි කියන මිසක ධක්මනක් එහෙම තියෙනවද කියලා? බෞද්ධ ස්ථානක තිබිය යුතු අත්‍යවශ්‍ය දේවල් ලයිස්තුවක් මේ ළඟදී බුදු සරණ පත්‍රයේ තිබ්බා. පන්සලක තිබිය යුතු මූලික දේ. ධාතු කරණයක් ඕනේ, පිම්පෙට්ටියක් ඕනේ, ලවුඩ් ස්පීකර් සෙට් එකක් ඕනේ. ඒ ටික නම් අනිවාර්යයි. බෙදක්මනක් මතකවත් නැහැ. අපි කොහෙද ගිහිල්ලාද? ඉතින් ගිහියෝ ගැන මොනවද කියන්නේ? ඒ කියන්නේ උත්තාම ආඩම්බරෙන් තේදවත් මම කතා කරන්නේ අපිට කියත හැකි මේ වෙනකොට ලංකාවේ ලෝකේ යම් තැනක භාවනා මධ්‍යස්ථානයක් තියෙනවා. ඒ සියල්ලටම සක්මන ආදර්ශය දීලා තියෙන නිසන්වනේ. ඕන තැනක ගිහිල්ලා සක්මනක් දැක්කොත් සක්මනක් අත්විඳොත් කෙනා අහන්න කතා කරලා කොහොමද මේක හදන්නේ කියලා. කියා අපි Nissan වන්ට ගියා Nissan දැක්කා ඒක තමයි මේ හදලා තියෙන්නේ කියලා. ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඔක්කොම දැකලා කියෝලා හැම කුටියෙටම එළිය සක්මනයි පිට සක්මනයි හැදුවා. ඒ නිසා අපිට කුටියක් හදන්න යන ගාන වගේ තුන් ගුණයක් කරනවා Nissan වනේදී ශීනාසනයක් හදන්න. මොකද සක්මන් වලට ඊට වඩා වේදම් කරනවා. ඉතින් ඒ නිසා අපි හරි ආඩම්බරයි. ඒ වගේම අපිට සන්තෝසයි කියන්නේ මේ යුගයේ තියෙන මේ භාවනාවේ දියුණුව වලට සක්මන් මළුව කියන එක සක්මන කියන වචන නම් මහසි සෑඩෝ ස්වාමීන් වහන්සේත් බුරුමේ ඇති කරලා තියෙනවා. ඒ ලංකාවේ තියෙන වැලි මළුව තාම බුරුමේ නැහැ. ලංකාව විතරයි තියෙන්නේ. ඒ නිසා ඉන්නවනම් ගෙදර වයසක අම්මා කෙනෙක් අත්තම්මා කෙනෙක් වයසට ගියා තාත්තා කෙනෙක් ඉන්නවනම් ගෙදර ලෙඩක් හැදිලා සනීප වෙන කෙනෙක් ඉන්නවනම් ගෙදර භාවනා කියලා දුන්නොත් හොඳයි කියලා හැදෙන දරුවෙක් එයාටන සක්මනක් හදලා දෙයි. තම තමන්ගේ ගෙවල් වලට නිර්මාණය කරන ගෘහ නිර්මාණ ශිල්පයට කියන්නේ අපේ ගෙට සක්මනක් සහිතව හදලා දෙන්නේ කියලා. එතකොට ඒ මතක තියාගන්න ඕනේ දුකක් කරදරයක් ආපු වෙලාවට පොඩ්ඩක් ගිහලා සක්මන් කරලා ඉන්න. ඒක වැලි වෙන්න ඕන හොඳ මේක. නැත්තම් මේ අහලා තියෙන විදිහට මේ තනකොළ ගොල්ලකුණා ප්‍රශ්නයක් නෑ. ඒ නිසා ඒ සක්මන ගෙදර ගෙනියනවා නම් නැත්නම් සක්මන් පුරුද්ද ගෙදර ගෙනියනවා නම් මට සහතික වෙන්න පුළුවන් ওই භාවනාවේ කම්මැලි ගමක් භාවනාදී අතහැර දාලා මේ පශ්චාත්තාප වෙන ගතිය අඩු වෙනවා. සක්මනට බය නැතුව ඕන වෙලාවක යන්න පුළුවන්. ලෙඩක් සනීප වෙනලාට යන්න පුළුවන්, ලෙඩ වෙලාවට යන්න පුළුවන්, අත්තම්මලාට යන්න පුළුවන්, බබාලාට යන්න පුළුවන්, Tamanට කරන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය නම් භාවනා ජීවිතයේ සම්මා ආජීවී දිකට පවත්තන්න සලකලා සක්මන කරන්න හොඳම වැලි සක්මන ඊට පස්සේ ලනුපැදුර ඊගාට වැලි මේ තනකොළ ගොල්ල හොඳයි බැරිම තැන තමයි අපි මේ සිමෙන්ති පොළොව ඇවිදින්නේ ඒක ටිකක් ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ ප්‍රමේහ රෝග වැඩි කරනවා ඉතින් එහෙම සිමෙන්ති පොළොවේ යන්න වෙනවා නම් සීත රටක නම් මේස් දෙකක් දාන්න පුළුවන් නැත්නම් ලංකාවේ නම් අර සම්භාහණයට ගැළපෙන සෙරෙප්පු තියෙන බුබුල් බුබුලු තියෙනවා අන්නේ දෙකක් දාගන්න. එතකොට අර සිමෙන්ති පොළොවෙන් එන අව අරියාදු ගතිය කපන්න පුළුවන්. ඒ නිසා වැලි පොළොක් නැත්තම් ලනුපැදුරක් නැත්තම් මේ කියන විදිහට කරන එක තමයි කරන්න තියෙන්නේ. ලිඛිත ප්‍රශ්න අවසාන ප්‍රශ්නය. කතර ස්වාමින් වහන්සේ පසුගිය වසර මැද ධර්මකාමී සත්පුරුෂ මහතුන්ගෙන් වහන්සේගේ ධර්මදේශනා මාලාවක් අසන්නට පින් ලදිමි. වහන්සේ එහි බොහෝ දේශනාවල සඳහන් කරන භාවනා වැඩමුළුවකදී අත්දකින රාග, ద్వේෂ, මෝහ නැති එක් චිත්තක්ෂණයක් පිළිබඳ අගේ මගේ සිත තුළට හා කාවැදිමින් මේ භාවනා වැඩමුළුවට සහභාගී වීමට අවස්ථාව සලසා ගතිමි. දිග වේලාම කානාපාන සති භාවනාවේ යෙදීමේදී පෙර අත් නොදුටු ලෙසින් හුස්මෙහි පටන් ගැනීමද උදරෙතෙක් ගමන් කිරීමේදී විවිධ ආකාරයෙන් දැනෙන අයුරුද අත්විඳිමි. භාවනා අතර හටගත් වේදනාවන්ද ඒ වේදනා හටගන්නා ආකාරයන්ද පැතිර යන ආකාරයද ක්ෂය වීමද එසේම එක් තැනක හටගත් වේදනාවක් නොදැනී යනතුරු අනෙක් තැනක හටගත් වේදනාවක් නොදැනෙන අයුරුද නිරීක්ෂණය කෙලිමි. ඔබ වහන්සේ දේශනා කළ ආකාරයට වේදනාවට සාදර වීමෙන් එහි ඇති කටුක බව නොදැනෙන බවද අත්දකිමි. සක්මන් භාවනාවේදී වම දකුණ ලෙස පටන්ගෙන ඔසවනවා, තබනවා, දෙවනවද ඔසවනවා, ගෙන යනවා, තබනවා තුන්වෙනුවද මෙනෙහි කළෙමි. පාදයේ එසීමේදී ධනහිස නැමෙන අයුරුද විලුඹ මුලින් පොළවේ ගැටී මහපට ඇඟිල්ල පොළවේ බැඳෙමින් පාදයේ පොළවේ ගැටීම අද්දුටුවෙමි. පාදයේ එසවීමද තැබීමද මදක් පමා කර සිටිද්දී මනසේ විධානය ලැබෙන තෙක් කය ක්‍රියා නොකරන ආකාරයද දුටුවෙමි. එසේම ජීවිතයේ ප්‍රථම වරට අතොරක් නැති කතාබහ පිරුණු ලෝකයකින් මිදී අත්‍යවශ්‍ය දෙයට පිළිතුරු දිය යුතු පමණක් ඇති සැනසෙලිදායක කාලයක් ලදිමි. සසර දුකින් මිදීමම ජීවිතයේ ප්‍රමුඛ පරමාර්ථය කොටගෙන ක්ලේශ මූලයන් උත්පාදනය කරන රූපහානිය පුවත්පත් රේඩියෝ ඇතුළු කාම ලෝකයට සම්බන්ධ දෙයින් කාලයක් තිස්සේ මිදී දකින දෙහි අසන දෙහි දැනෙන දෙහි අනිත්‍ය සංඥා වඩමින් බුද්ධ වහන්සේ පෙන්වූ මඟ ගමන් කරමින් සිටිමි. මේ භාවනා කාලය තුළ වගා කරගත් නිස්සන්න කුසල ස්තිවිරිද ඔබ වහන්සේගේ උතුම් ධර්ම අවවාදයන්ද නිවීමටම පිහිට කොට ගතිමි. මේ උතුම් පින්බිම සකස් කොට පූජා කළ ඒ උතුමාගේ පටන් යම්තාක් පුද්ගලයෝ මේ පින්බිම පැවැත්වීමට ආධාර උපකාර කළාද ඒ සියලු ඇත්තන්ට හටද තමනුත් පිළිවෙත් පුරන අතරේ භාවනා වැඩ කටයුතු හොඳින් සංවිධානය කරන්නට වෙහෙසෙන රජී මහතා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයටද දානමාන ආදීන් සංග්‍රහ කළ සියලු ඇත්තන්ටද අප විසින් රැස් කරගත් කුසල් ශක්තියේ සියලු සංසාර දුකින් මිදීම පිණිස උපනිශ්‍රේ වේවා. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ නිවන් සුව අත්විඳිමින් දීර්ඝායුෂ ලබා වැඩ සිටිත්වා. ඔබ වහන්සේගේ කල්යාණ මිත්‍ර භාවය තුළින් මේ නිස්සන්න වනයේ තුලද ලෝක පුරාද අනන්ත සත්‍යෝ මේ බුද්ධෝත්පාද කාලයේම සංසාර දුකින් මිදෙත්වා. ඔබ වහන්සේගේ පාද නමස්කාර වේවා. සාදු සාදු කාට හරි හිතනවා ධම්මජීවන්තරුන්ට පුදුම දැනුමක් තියෙන්නේ කියලා රහස මොකක්ද දන්නවද? පත්‍ර කියවන්නේ නැහැ, ටෙලිවිෂන් බලන්නේ නැහැ, රේඩියෝ අහන්නේ ඒ නිසා. කවදා හරි ඔක නතරකරනද ඕගොල්ලන්ට PhD හතරක් පහක් ලැබුණා වගේ වෙයි. ඕකෙන් තමයි සියලු දැනුම හොදපාලුවට ලක් වෙන්නේ ජනමාධ්‍ය ආරහා. ජනමාධ්‍යෙන් අයින් වෙන්න ඔය ඕන කෙනෙක් දන්නට ඉදිරි තොරතුරු ඔක්කොම මම දන්නවා. මොකද මේ මිනිහාම ඇවිල්ලා මට කියනවා ස්වාමීන් වහන්සේලා පත්‍ර කියවන්නේ නැහැ මෙන්න මේක දැනගන්නයි කියලා ඌ ඇවිල්ලා ඌ අයිතිකාරයා මට කියන්නේ. ඕගොල්ලෝගේ මේ පුවත්පත්කාරයෝ නිකන් අඹරලා දෙන කැතතොරතුරු නෙවෙයි. සියලු තොරතුරු මා කරා එන්න පටන් ගන්න මොකද ඔක්කොමලා දන්න මම පත්‍ර බලන්නේ නැහැ. ඔක්කොම දන්න මම රේඩියෝ අහන්නේ නැහැ. ඔක්කොම දන්න මම ටෙලිවිෂන් බලන්නේ නැහැ. ඔක්කොම දන්න මම කිසිම ජනමාධ්‍යකාරයෙකුට මෙතනින් උට නගින්න තියන්නේ නැහැ. කැමරා එකක්වත් අරන් උඩට එන්න දෙන්නේ නැහැ. ඒ නිසා සියලු දැනුම තියෙන ඕගොල්ලන්ගේ දරුවෝන්ට දැනුම දෙන්න ඕන නම් කරුණා කරලා ජනමාදීන් අයින් කරන්න කරන්න බැරි මොකද ඕගොල්ලෝ දැනටමත් ඇබ්බැහි වෙලා ඉවරයි. නිසා දරුවන්ට කිසිම සාන්තියක් නැහැ. ඕගොල්ලෝ මේ බොනවට විරුද්ධයි කුඩු ගහනවට විරුද්ධයි ස්ත්‍රී දුරින්සට විරුද්ධයි මේ කැසිනෝ වලට විරුද්ධයි. මොකද ඕගොල්ලෝ කරන කැත වැඩේ ඒකේ තියෙන නරක අපි හිතන ශිෂ්ට කියන වචනේ ඇතුලේ දාලා තියෙන්නේ. ඒක දාලා තියෙන්නේ ඒ ඒ පරයොමයි. නිසා කරුණාකරලා පුළුවන් නම් බලන්න පින් කරලා තියනවාද කියලා උන්නෝකෙන් අයින් වෙලා ඉන්න බෑන්ඩ කන දේ දිරවනවා එලා ගත්ත පැදුරේ නිඳ යනවා. අරක බැලුවාට පස්සේ උයන දේ කණ්ඩත් බෑ කන දේ දිරවන්නෙත් නෑ එලා ගත්ත පැදුරේ නිඳ යන්නෙත් නෑ. ඉතින් අපේ ලොකු සාන්තිලීලා තියෙනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න පුවත්පත් අසලකටවත් නොගත යුතුයි. ඉතින් අපිට ලෝකේ දැනුම නිකම්ම යුනිවර්සල් මේ කොස්මික් ලයිබ්‍රරි එකට කනෙක්ට් වෙන්නේ අපි. කිසිම මේ යුනිවර්ස් එකට කනෙක්ට් වෙනවා දැනුම එනවා. අරයා මෙයා කියු පච නෙවෙයි. ඒ නිසා දැනුම ලබා ගන්න ඕන කරුණා කරලා ওই ජඩ මාධ්‍ය කියලා ගත්තේ. අන්නේ ජඩ මාධ්‍යෙන් අයින් වෙන්න. ඒකට බුදුහාමුදුරුවෝ එනවා. ඒ ජඩමාධ්‍ය ජනමාධ්‍ය ඉන්නකම් බුදුහමතුරු ඉන්නෙත් නෑ, සත්පුරුෂයා ඉන්නෙත් නෑ, සද්ධර්මෙ ඉන්නෙත් නෑ. ඒ නිසා පුළුවන් නම් සාමික වශයෙන් තීන්දුවක් ගන්න එපා. පෞද්ගලිකව තීන්දුවක් ගන්න. ඔය ඇබ්බැහියේ පුඩක් අයින් වෙලා ඉඳ බුදුම සාන්තියක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේකෙන් ලැබෙන ආදර්ශය ඒ වගේම මුදලේ කාලයේ ශ්‍රමයේ සියල්ලම ඉතුරු වෙනවා. දැන් මම දන්න දැන් දවස් 5ක් ඉඳලානේ කට්ටිය අද යන්න හදන්නේ. ආය මොකුත් නැහැ ගිය වෙලාවේ මේ දන්තාලේප පැකට් එකේ තියෙන අකුරු පවා කියවනවා දැන් ගිහිල්ලා. ඒකේ අර පුංචි අකුරු වෙන්න කියවන්නේ නැහනේ. රුපියල් නෝට්ටු වල තියෙන පුංචි අකුරු ඕක පවා කියවනවා. මොකද ඇරිය සල්ලන්න එපා දවස් පහේ. පත්තරයි රේඩියෝයි ඔක්කොම යන කියවලා කියලා අරක ආය කක්ක කරගෙන කියන ස්වාමීන් වහන්සේ ගෙදර ගියාම හිතවිලි එන වැඩිනේ කියලා. කෑවට දිරවන්නේ නැහනේ බඩේ දවිල්ල එනවනේ. එනිසා මේ සිස්ටයි කියන જાතිය උසස්සයි කියන જાතිය කරන මේ කැත ඇබ්බැහිය ඒ අතෝ දන්නේ නැති වෙන්න බටහිර සමාජය අපිව අන්දලා ඉවරයි. ගණ්ඩ හොදලා ගොඩ ගන්න බෑ දැන්. හැබැයි හොඳක් තියෙන දැන් බටහිර සමාජයක දන්නවා. අපේ මෝල් වහන්සලා දන්නේ. එංගලන්තේ පරණ පැටර්න් කොළඹපුරේ අලුත් පැටර්න් කොළඹපුරේ පරණ පැටර්න් ගමේ දොටේ අලුත් පැටර්න් දැන් කොළඹ තමයි කන්නේ එංගලන්තේ දන්න හොද්දටම නරක නරක වශයෙන් නම කොළඹ ඉන්න මැට්ටෝ එංගලන්තේ යන කෑම කනවා ඇමරිකාව දෙන්න ලනු කනවා ඊට පස්සේ උන් අනුගමනය කරන අපේ ගමේ උපාත කම්මලා කොළඹ අනුගමනය කරනවා වැඩි කල් යන්නේ නැහැ තව අවුරුදු 3 4ක් යනකොට තේරෙයි අපි කාගේ ලනුවක්ද කන්නේ කාගේ න්‍යාය පත්‍රයද වැඩ කරන්නේ කාගේ සංස්කෘතියක්ද ගෙනියන්නේ කාටද ආඩම්බරේ කියලා මේකේ අපේ ආඩම්බරේ තියෙන අපේ සිංහල බුද්ධ ආගමේ අපේ ගැමි පොළොවට සම්බන්ධ ගහකොළට සම්බන්ධ අපේ සංස්කෘතියක නැති කරන ව්‍යවස්ථා අධ්‍යාපන ක්‍රම ඒක ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ ජනමාධ්‍ය හරහා. මේකෙන් අයින් වුණාට පස්සේ තියෙන සාන්තිය කොහොමඩක්වත් භාවනා කරලා ගන්න බෑ. නිසා භාවනා කරන ගමන් ඒකෙන් පොඩ්ඩක් අයින් වෙනවා. ආ ඔව් ඉවරයි ප්‍රශ්න ඉවරයි. ඒ නිසා අපේ මම මේ කතා කරේ අවසාන ලිඛිත ප්‍රශ්නට එhmenan අපි ඉල්ලා හිටිනවා අපේ වැඩසටහන් සම්බන්ධ සම්බන්ධීකාරක නෙමෙයි අපේ සංවිධායකයන්ට වැඩ වැඩ නිමුලුවේ නිමාව සටහන් කරන විදිහට. පූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනිකුත් ස්වාමීන් වහන්සේලාගෙන් දවසරයි හෙදී මහතා ඇතුළු කාර්ය මණ්ඩලයෙන්ද සද්ධාන්ත යෝගී පිරිසගෙන්ද අවසරයි. දැන් තියෙන අපේ සභාවේ එකිනෙකාගේ අදහස් දැක්වීමේ අවස්ථාවයි. ඒ නිසා මම මුලින්ම මේ අපේ පස් දින වැඩමුළ 88 වෙනි භාවනා වැඩසටහන පිළිබඳව යම්කිසි අදහසක් දක්වන ලෙස කසුන් විමලරත්න උතාට ආරාධනා කරනවා. කොණ්ඩයා ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මේ දෙගෙන කියන්න දෙගෙන කියන්න මේ මොනවාද දැන් ස්වාමීන් වහන්සේ අර දැන් කොළඹ ගියම ඇති වෙන ප්‍රශ්නේ ওই ප්‍රශ්නේ අවබෝධයි දැන් උදාහරණයක් වශයෙන් ස්වාමීන් වහන්සේ මම ගිය අවුරුද්දේ පිටරටට ගිහිල්ලා කැලේකට වෙලා කන්දක් උඩ වෙලා ආයි කිලෝමීටර් ගානක් මිනිස්සුමයි තනියම හිටියා. මේ ෆුල් ආතල්. හැබැයි මේ ඊට පස්සේ මාස විතර පස්සේ ඉන්ටර්නෙට් කඩේකට ආවම අන්න අම්ම පණිවිඩයක් තිබ්බා 100ක් විතර. හරි ඊට පස්සේ යමක් අවබෝධ වුණා හරි අපිට මේ රැස් කරගත්ත කර්ම ටිකක් තියෙනවා. ඔය කෙලෙස් හරි කර්ම හරි ගෙවන්න බෑනේ. ඉතින් ගෙවන්න අර කඳුර බෑ. කොළඹම යන්න. <laughs> ඉතින් එහෙම දැන් අර අර තව තව මම ඊයේ කල්පනා කරේ දැන් මෙතන හොඳයි. නමුත් අර බුදුහාමුදුරුවෝ කාලේ පටන් මේ ශ්‍රාවකෙක්ටයි පැවිද්දෙක්ටයි දෙදෙනාටම අරහත් භාවයට යන්න පුළුවන් වෙන්න මේ මම අහුව ප්‍රශ්නේ ඇයි මම මේ ජීවිතේ කීප සැරයක් පැවිදි වෙන්නද කියලා හිතලා පැවිදි වෙන්නේ නැතුව ඉන්නේ. එතකොට මම කල්පනා කරා මේ සමහරක් මේ මගේ මම යන ගමනේ මම කපා ගන්න පුළුවන් මේ යන්න ඕන ගමනේ යන්න පුළුවන් අර ශ්‍රාවකෙක් වශයෙන් විතරමද දන්නේ නැහැ කියලා හිතුණා. ඒ ශ්‍රාවකෙක් කියලා කියන්නේ පැවිදි නොවි බණ භාවනා කරන නෑ ශ්‍රාවකෙක් කියලා කියන්නේ ශ්‍රාවකෝ කියන පැවිද්දට අපවිද්දට දෙන්නට ශ්‍රාවකෙක් කියන බුදුහාමගෙන් බණ අහන ඇහුම් කන්දේ ඕනම කෙනෙක් පැවිදි වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් ඔහොම හිටියත් ශ්‍රාවකයා තමයි. මේ මේකදී කියවන්න මේ භාවනා කරාට මාළු මාකට් යන්න වෙනවා. ගියාට ප්‍රශ්නකුත් නැහැ. ශරතුස්ර ගැන ලියලා තියෙනවා නීච්චගේ පොතක්. තස්පේක් තරතුස්ර කියලා. අන්නේගේ පළවෙනි චැප්ටර් එක කියවන කොච්චර ලස්සන සංස්කෘති සාහිත්‍යද තියෙන කියලා මම කැලේ අවුරුදු ගාණක් ඉඳලා විනිශ්චය කරන මාළු මාකට් එකට යනවා. සරතුස්රා. එයා ඒක සාධාරණීකරණය කරනවා ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම සාහිත්‍ය විදියට. ආයේ දිනෝ ජොනතන් ලිවිංස්ටන් සීගල් කියලා ජෝන් බක් කිර්මන්ෂගේ පොත. ඒකෙත් එයා කියන සම්පූර්ණ විවේක වුණාට පස්සේ ආයෙත් අර පව් කරන ජනතාව ඇතුළට යන්න එයා සාධාරණීකරණය කරනවා. ඒ දෙක විතර ලස්සන සාහිත්‍ය ලෝකේ නැහැ. එනිසා ඒක කියවලා බලන්න බුදුරජාණන්සේක පිටු දැකලා නැහැ. තරුවචාණන්සේ බුදුරණාට පස්සෙත් භාවනා කරලා තියෙනවා. පන්නි තීර්ථක ආසන වලටත් ගිහිලා තියෙනවා. හැම තැනම ගිහිලා තියෙනවා. ඒ නිසා අපි ඔය හිතන විදිහට මේ භාවනා කරනවා කියලා කියන පැවිද්දක් කියලා කියන්නේ කාමරේට දාලා ලොක් කරගන්න එක නෙවෙයි. අපිට යම් කිසි වෙලාවකට සමනලයක් හැදෙනකොට ඌ සිචුවෙක් වෙන්න ඕනේ. ඊට පස්සේ කෝස ඇතුළට යන්න ඕන. කෝස ඇතුළේ හුස්ම ගන්න නැතුව ඉන්න ඕනේ. ඊට පස්සේ සමනලයක් වශයෙන් එළියට එන්න ඕනේ. ඒක එක තැනක් තමයි රූපාන්තරනේ කෝසගත වෙන්නේ. කෝසගතයට ඇතුල් වෙන්නේ දලබුවේ, එළියට එන්නේ සමනලයක්. ඒ වෙනස වෙන්න බෑ එළිය හුලං වැඩි වැඩි. ඒ ඒකට කියන්නේ රූපාන්තරණය කියලා. ඒ රූපාන්තරණයට කැමති නෑ. ඔයගොල්ලන්ට ඕනේ හැමදාම කැටවිල කෙනෙක් විදිහට ඉන්න කකක් කක ඉඳිච්චා. කිසිම කෙනෙකුට ඕනේ නැහැ කෝෂගත වෙන්න. කිසිම කෙනෙකුට ඕනේ නැහැ සලබෙක් වෙලා ඉපදෙන්න. ගිලෙන්න. ඉතින් මේ කාණ්ඩ තියෙන කෑදරකමනේ කැටවිල කියලා කියන්නේ. කැටවිල තමයි. හැමදාම කෝතේ ඉන්න බෑ. කෝසෙන් පස්සේ එළියට එන්නේ සමනලෙක්. ඉතින් ඒක නිසා සමනලෙ ගැන හීන බවල බෑ. ඒකට හොඳට කාලා කාලා කාලා කෝසෙ ඇතුළට ගිහිල්ලා තමන්ම තමයි කෝසෙ කොටාගන්නේ. තමන්මයි කෝසෙ කපන්නේ. යන්නේ කා නෙවෙයි එළියට එන්නේ. අන්න එවැනි ලස්සන සුන්දර බැලක් තමයි පැවිද්ද කියන්නේ. අරණ්‍ය වාසය කියලා කියන්නේ රුක්ක මූල වාසය කියලා කියන්නේ ශූන්‍යagara වාසය. ඒක මේ ජීවිතාන්තය දක්වා වෙන බරපතල හිර දඬුවමක් නෙවෙයි. හරි අපි ඊෂා කියවෙන කර කිව්ව කරමු. ස්තුති සෝමස. වචන සෝපයක් පවසන්න කියලා ආරාධනා කරා. නමුත් ඊට පස්සේ දැන් මෙතන ගියාට පස්සේ මම දැන් සක්මනේ ඉන්නකොට වචන සල්ප කතා කරන්න මොකද්ද කියලා හිතනවා නේද? නෑ මේක හිතලා හරියන්නේ නැහැ සක්මනේ ඉන්න බෑ. ඊට පස්සේ පරයන්කින් දෙද්දිත් ආයෙ නෑ. නෑ මේක හිතලා හරියන්නේ නැහැ. ඉතින් එන වෙලාවේ යමක් හිතුණා ඒ ඒ දයන් හිතින් තිබුණේ ඊෂා ගිය ආත්මේ අම්මා වෙන්නේ දුන්නොත් වදයක් අම්මා තමයි ඒ වෙලාවද එහෙම දෙයක් තිබුණේ දැන් ස්වාමීන් වහන්සේත් කතා කරලා ඊට පස්සේ අම්මලා ටික වගේ කට්ටියම ඇවිල්ලා ස්තුතියන් තුනක් කීප ප්‍රශ්න ඊට පස්සේ මම ගිහිල්ලා භාවනා කරද්දී අර ස්තුතිය රෙකෝඩ් එක වලට අයියෝ ඔවුන් අම්මලා නේ ඕ යමෝ කෙසේ වෙතත් ස්වාමීන් වහන්සේ මේ මේ මේ නිසරණ වනේ මේ ස්වාමීන් වහන්සේ හම්බෙන මේ හම්බෙච්ච සත්පුරුෂයන් කට්ටියවත් හම්බෙලා ලැබිච්ච එක්ස්පීරියන්ස් එක ගැන මේ උපමාවකින් මට පුළුවන් උපමාවකින් කියනවා නම් මේ හොඳටම කට්ට රස්නේ අය අය මේ බොන්න වතුර නෑ හොඳටම රස්නේ කටු කාලේ ඉන්නවා මේ වතුර බොන්න යන්න ඕනේ එන ඈත කියලා තමයි හිතන් ඉන්නේ. ඊට පස්සේ වතුර බොන්න යන්න වාහනෙකුත් තිබුණා. වාහනයක්වත් නැහැ. ඉතින් මේ කාලයක් තිස්සේ අවශ්‍ය වාහනෙට මෙන්න වාහනයක් හදන්න කියලා හිතාගෙන කෑලි කෑලි හොයාගත්තා. නමුත් හොයාගත්තට පස්සේ දැන් කෑලි දිනවා වාහනේ ඇසෙම්බල් කරගන්න දන්නේ මේ මොනවාද මෙතන මේ ආරණ්‍යට ඇවිල්ලා සිදුුනේ අර රැස් කරගෙන තිබ්බ කෑලි ටික assemble කරගන්න හම්බුණා. මෙන්න දැන් නගින්න වාහනයක් හරි තියෙනවා. වාහනයකුත් තියෙනවා. මෙන්න මෙච්චරකල් පාරක් මෙතන තිබ්බා. කියලා දැන් නැග්ගා. නැග්ගල මේ දැන් යන පාර කෙලින් පාර තියෙන්නේ. අනිත් කුණේ තියෙනවා මේ කඩේ, කට්ටවුවේ කඩේ තියෙනවා මේ බීච් එකයිනේ. කූල් වතුර විතරක් තියලා තියෙනවා. එතන විතරයි මුළු පළාතේ තියෙන වතුර. දැන් යනවා මේ මොනවාද යද්දි දෙපැත්තේ කඩ දිනනවා එක කඩේක දිනනවා ඡන්දේ මම ජනාධිපති වෙනවා වගේ මගේ රූපේ ගහලා හැබැයි මම නෑ මට එන්නුළු ගන්දිල්ලන්න හරි ඊට පස්සේ තව තව කඩයක් පහු වුණා ඒකේ මේ ලස්සන ගෑනලෙක් එක්කිනවා අනේ එන්නකෝ එයාත් නිකන් ඇඳුම් ගලවලා ලස්සනටම ඉන්නවා <laughs> ඊට පස්සේ එහා පැත්තේ මිනිස්සු කඩේ ඉන්නවා මේ මාත්‍ය මරාගෙන කඩුවක් තියාගෙන අනිත් කඩේ ඉන්නවා මිනිස්සෙක් මේ මිනිස්සු මුකුත් නැහැ ශාන්ති ඒ මිනිස්සු මට කියලා ටොක්ක කනින් හිටිනවා ඒ වගේ එක එක දේවල් තියෙනවා හැබැයි මේ මොනවාද මේ මොනවාද රේඩියෝ එකේ වාහනේ තියෙනවා බම්බදුම හඳුරන්නේ කටහඬ ඒ මැට් එලින් පාලේ හොදව යන්න බා කියලා හිතුවේ දැන් යන්න කිලි. ඒතර බලනවා ගියර එක සතිපට්ඨාන සූත්‍රයේදී කියලා. අර මතක් වෙනවා මනස ඒසී කියලා දින්නේ වගේ යනවා කෙලි. ගිහිල්ලා මොහොතකට හරි අර කූල් වතුර බොන්න හම්බ වෙනවා. වතුර බිව්වම දැන් ඊයේ එක්ස්පීරියන්ස් එකක් තිබ්බා මම නිදාගෙන නැගිට පළවෙනි පාට මත ගාලකින් මේ කිසිම සිතුවිල්ලක් නැහැ. ෆුල් නිශ්ශබ්දයි. පැයක් විතර නිශ්ශබ්දයි. මම කන මාරන්නේ බොහොමදක් නේ. ඉතින් නිශ්ශබ්ද කොහොමද? ඊට පස්සේ බර ආ මෙන්න අසහනේ. නිශ්ශබ්දතාවය කියලා ප්‍රශ්නයක්. ඊළඟ කොහොමරි අර මොහොතකට හරි මේ කූල් වතුර බොන්නම් වෙලා රිලැක්ස් එකකින් ඉන්න හම්බුණා. එතනින් පැලවෙච්ච දේ ඉදිරියට මේ අරන් යෑමට අරමුණ හරි ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙහෙම යනවා. අර දැන් නම් කඩේ වහගෙන යනවා. දැන් කඩේ වහනවා. ආයි කඩේ අරගෙන මේ වැඩ කරා ඇති. ඉතින් ඒ අවබෝධයට බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබ මේ හිතපු මෙතන ඉන්න අනිත් සියලු දෙනාටමත් යම් යම්සේ හෝ මේ කූලකෘතිය බොන්න හම්බුණා කියලා හිතනවා. බොහොමත් පිං බොහොමත් ස්තුතියි. තව මේ ශ්‍රද්ධාවකින් දේ පහළුණා. මේ මට එන්න ඉස්සෙල් මිනිස්සෙක් හම්බලා කිව්වා ඔබතුමාට මේ වඩන්න ඕන ටික වඩලා තින්න හැබැයි තාම ප්‍රඥාව පහළ වෙලා නැහැ. හැබැයි ශ්‍රද්ධාව නැතුව ප්‍රඥාවත් එන්නේ නැහැ. දැන් මොකද මට ශ්‍රද්ධාව ගැන ප්‍රශ්න තිබ්බේ. දැන් ඒ ශ්‍රද්ධා පහළ වුණා. ඉතින් ඒකට මම මම අර අර හාමුදුරුවෝ කිව්වේ මේ දමනය කළ හැක්කන් දමනය කිරීම දමන වුණා. ස්තුතියි. ආ දුසා දුසා දුසා